තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ මේ සංස්කාර හා සංකාර එක් මේ දෙක දෙක වචන දෙකම එකයි සංස්කාර කියන්නේ සංස්කෘත සහ මිශ්‍ර සිංහල සංඛාර කියන්නේ pāli වචන දෙකේම අර්ථය එකයි